හොඳයි. චන්ද්‍රානි මහත්මිය ගරු ස්වාමීන් වහන්සේට දැන් තාම හොඳින් තේරුණා අපි ප්‍රාර්ථනාවක් කරන්න මොන වගේ මනසක් තියෙන්න ඕනද මොන වගේ පදනමක් උඩද තාම හොඳට පැහැදිලි වුණා මට නැගුණ ප්‍රශ්නයක් විවරණ ගැනීමයි ප්‍රාර්ථනා කිරීමයි අතර වෙනස දැන් විවරණය ගන්නවා කියන්නේ විශේෂ අවස්ථාවක ඒකත් ප්‍රාර්ථනාවක් කියලා මම හිතන් හිටියේ. මේ නෑ විවරණය ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ආ ඒකත් ඉතාම හොඳ ප්‍රශ්නයක්. දැන් ප්‍රාර්ථනාවක් කියලා කියන්නේ තමන් කරන ලද කුසලයක් එක්කලා තමන්ගේ මනස තුල ඇති කරගන්නා ඉලක්කය. මෙන්න මේ විදිහටයි මං අනාගතේ මෙහෙම මෙහෙම සැකසේවා මම මෙන්න මේ විදිහට නිවන් මඟ හසුරුවා ගන්නවා ඒකට මට සහාය ලැබේවා ඒක තමයි ප්‍රාර්ථනා ඒක තමන්ගේ මනස තුලයි ගොඩනගන්නේ එතකොට විවරණය කියලා කියන්නේ ඒ තමන්ගේ ප්‍රාර්ථනාව ඉටු අවශ්‍ය කුසල බලය තමන් තුළ හරියට ගොඩ නැගුණද නැද්ද කියලා දකින්නට පුළුවන් කෙනෙක් ඉන්නවා ඒ දකින්නට පුළුවන් කෙනාට කියන්න පුළුවන් ඒ පැතුම අනිවාර්යෙන් ඉටු වෙනවද නැද්ද කියලා. ඉතින් ඒක කියන්න පුළුවන් එකම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. සර්වඥන් වහන්සේ. එතකොට සර්වඥන් වහන්සේ හැමෝටම එහෙම විවරණ දෙන්නේ නැහැ. විවරණයක් දෙන්න හැමෝටම බැහැ ඇත්තටම. විවරණයක් දෙන්න පුළුවන් වෙන්නේ බුදු කෙනෙකුට වුණත් විවරණයක් දෙන්නට පුළුවන් වෙන්නේ ඒ සාධක නිශ්චිත වුණා. ඒ කියන්නේ දැන් බෝසත්වරයෙකුට බුදුවරයෙක් විසින් විවරණයක් දෙන්නට නම් ඒතනත්ත සසරේ දීර්ඝ කාලයක් මනෝ ප්‍රනිධාන වා ප්‍රනිධාන වශයෙන් ඒ තමන්ගේ ප්‍රාර්ථනාව මනෝභාවය පුහුණු කරලා තියෙන්න ඕනේ ඒකට අදාළ කුසල් කර කර එතකොට manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනම් පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝ ඡන්දතා කියන මේ காரணා 8ක් සම්පූර්ණ වුණ තැන තමයි පළවෙනි විවරණය ලැබෙන්නේ. එතකොට ඒකෙන් manussත්තං manussත්තං කියලා කියන්නේ මිනිස්සෙක් වෙන්න ඕන. පළවෙනි විවරණය ලැබනකොට මිනිස්සෙක් වෙලා ඉන්න ඕන. දෙවෙනි තුන්වෙනි ඊට පස්සේ විවරණ සත්ව ගතිය වුණත් දිව්‍ය තලයේ වුණත් ඕන තැනක ඉඳලා ලබන්න පුළුවන්. පළවෙනි විවරණය ලබනකොට මනුෂ්‍යාත්ම භාවයක ඉන්න ඕන. ඊළඟට ලිංග සම්පත්තිය කියලා කියන්නේ පුරුෂයෙක් වෙන්නට ඕන. පළවෙනි විවරණය ලබද්දී ස්ත්‍රියක් හැටියට විවරණය ලබන්න බෑ. අනිත් එක විවරණ ලබන මට්ටම වෙනකොට සසර ගමනේ ස්ත්‍රීත්වය ඇතුව ආවා වුණත් ඒ වෙනකොට පුරුෂයෙක් කියන තැනට ඒ තැනත්තාගේ ගත සිත සියල්ලක් ඒ ඒ පෞරුෂය අවදි වෙලා තියෙන්නට ඕන. එතකොට ඒකයි ලිංග සම්පatti කියලා කියන්නේ. ඊළඟට හේතු. හේතු කියලා කියන්නේ දැන් මේ තමන්ගේ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වෙන්නට අවශ්‍ය හේතු සම්පත්තික තමන් සතුව ගොඩ නැගිලා තියෙන්නට ඕන. ඊළඟට සත්තර දස්සන බුදු කෙනෙක් දකින්නට අවකාශ ලැබෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නමක් හමු වෙන්නට ඕන. පළවෙනි විවරණය ලබන්න. එතකොට සත්තර දස්සන පබ්බජ්ජා ඒ වෙනකොට තමන් පැවිද්දෙක් වෙන්නට ඕන. ඒ කියන්නේ බෞද්ධද අබෞද්ධද කියන කතාව නෙමෙයි තමන් ගිහි ගෙයින් ඉවත් වෙලා ශ්‍රමණ ජීවිතයකට අවතීර්ණ වෙලා තියෙන්නට ඕන පළවෙනි විවරණය ලබනකොට. අනිත් විවරණ වලට නෙමෙයි මේ කතාව කියන්නේ. එතකොට පබ්බජ්ජා. ඊළඟට ಗುಣ සම්පatti. ಗುಣ සම්පatti කියලා කියන්නේ ධානා අභිඥා උපදවාගෙන තියෙන්න ඕන. මොකද දැන් බුදුරජාණන් වහන්සේ ඒ විවරණය කරනකොට ඒක Tamanට මනසින් පිළිගන්නට නම් Tamanට අර විදිහට සාමාන්‍ය කෙනෙක් දකිනවට වඩා එහාට ලෝකය දකින්නට මනස පුහුණු කරලා තියෙනවා. ඒකට තමයි අර ධානාභිඥා තිබිය යුත්තේ. එතකොට ඒකයි ಗುಣ සම්පatti කියන්නේ. ඊළඟට අධිකාරෝ. අධිකාර කියලා කියන්නේ ඒ දැඩි ප්‍රාර්ථනාව. සසර ගමනේ සිද්ධ කරගෙන තියෙන චිත්ත අධිෂ්ඨානය සහ ඒකත් එක්ක බැඳුණු ප්‍රාර්ථනාව. එතකොට මේ ප්‍රාර්ථනාවේ අදිෂ්ඨානය තහවුරු වෙලා තියෙනවා. නැවත සසර ගමනේ මොන බාධකය ආවත් මොන දුක විඳින්නට සිද්ධ වුණත් ඒ ඒ තමන්ගේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීම කියන කාරණය තුල මොනතරම් කැපකිරීම කරන්නට සිද්ධ වුණත් නැවත පසුබාන්නේ නැතිව ආපසු හැරෙන්නේ නැතිව ඉදිරියට යන විදිහේ දැඩි චිත්ත අධිෂ්ඨානයක් තහවුරු වෙලා තියෙනවා අර ඡන්දතා. ඒ ගැන දැඩි කැමැත්තක් වර්ධනය වෙලා තියෙනවා. එතකොට අන්න ඒ සාධක තහවුරු වෙච්ච තැන තමයි බුදු කෙනෙක් විසින් විවරණයක් දෙන්නේ. එතකොට ඒ තහවුරු වුණාම තමයි බුදුරජාන් වහන්සේට, ඒ කියන්නේ බුදු කෙනෙක් දේශනා කරන දේ නැවත වෙනස් වෙන්නේ නැහනේ. වෙනස් වෙන්නේ නැත්තේ වෙනස් වෙන දෙයක් බුදුවරු දේශනා කරන්නේ. ස්ථාවරව ඒ කියන්නේ විවරණයක් දෙනවා නම් මේක මෙන්න මෙහෙම සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරනවා නම් ඒ සාධක හරියටම තහවුරු වෙච්ච තැනක තමයි මේ ප්‍රකාශනය කරන්නේ. නිකන් අනිත් අය වගේ ආවට ගියාට නිකන් අනාවැකි කියන කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. ඒක උන්වහන්සේගේ ප්‍රකාශනයේ විවරණයක් කියන්නේ ඒකයි. ඒක අනාවැකියක් නෙමෙයි. අනාගතේ මෙන්න මේ කාලේ මෙහෙම මෙහෙම බුද්ධත්වයට පත් වෙනවා කියලා බුදුවරු අනාවැකි දේශනා කරන්නේ විවරණයක් කරන්නේ. ඇයිද විවරණය කියලා කියන්නේ අර හේතුඵල අනුව හේතු සාධක අනුව මේ හේතු ටික මෙහෙම ගොනු වුණා නම් අනිවාර්යෙන් මේ ඵලය මෙතනදී ජනිත එතකොට ප්‍රාර්ථනාව කියන්නේ Taman තුල ගොඩ නැගෙන මානසික ඉලක්කයක් ඊළඟට විවරණය කියලා කියන්නේ ඒ ඉලක්කය සහ එය සඵල වෙන්නට තියෙන සාධක අනුව ඒ ඉලක්කය සම්පූර්ණ වෙනවද නැද්ද කියන ප්‍රකාශනය වෙන කෙනෙකුගෙන් ලැබීම තමයි විවරණය කියන්නේ.